මේතිරිගල නිස්සරණ වන්සෙන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ කර්මයේදී කියන්නේ කර්ම වාක්‍ය කියනකොට ඒ කර්ම වාක්‍ය කියන අවස්ථාවේදී යම් විදිහකට පිළිපදිනවනම් ඒ විදිහටම පිළිපදින්න ඕනේ මේ අවස්ථාව. කර්ම වාක්‍ය කියන අවස්ථාවේදී පිළිප ඒ කර්ම වාක්‍යයට අනුකම්ප වෙනවා. අරුණේ නැත්නම් ඒක පාඩුවක්. එතකොට වාක්‍ය කියනත්පත් ඒක ඇහෙන්න කියන්නේ ඕන සම්පූර්ණ කියන්නේ. අදන්නේද කාදමෝද වේදනා කරනකොට අර සමහරව අදුපාදු වෙන ආගමින් නැත්නම් කියන පස්සයයි අහන පස්සයයි කියන මේ පස්ස දෙකම ඒක සංකීර්ණ කරන්නේ ඒකේ පැවතිය. මේක ඇතුලේ මේ සාධුනේ දෙකේ ඉරාව ඇතුලේ මහා අදහස් ආපයක් තියෙනවා. අදහස් ආපයක්. ඒ අදහස් ආපයක් කියන්නේ ජීවිතේ ආරක්ෂා කරන ජීවිත පද්ධතිය මේ සාධුනේ අභිප්‍රායයි. මේ යුනේ නීති සමූහය උදයි දෘෂ්ටි ජීවිතය ගත වේ. මේ විදිහේ ගත වෙනව මේ දෘෂ්ටි ජීවිතය පිළිබඳව නැවත මෙනෙහි කිරීමක් ඇති වෙනවා මේ අවස්ථාවේ. මේ එක එක ශික්ෂාපදයක් ගැනීම හොඳට සිදු යෙදුවේ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික ගුණය. ඒ වාගේම මහා ප්‍රඥ විනය හොඳට පැහැදිලි වෙනවා. ඒක ශික්ෂාපදයක් ගන්න පුළුවන්. මේ මේ ශික්ෂාපද ගොඩක් මේ සඳහන් වෙන්නේ. මේ අපට අහන්න ලැබෙන්නේ. මේ එකේ ශික්ෂාපදයක් ඇහෙනා අවස්ථාවේදී වික්ෂුන් වහන්සේ තුල ඇති වෙන්නේ වටිනා හැඟීම. මේ ශික්ෂාපදය ලැබුණොත් මගේ ජීවිතයේ ඇරලා කාහිර දෙයක් වෙනවා. ඒ වගේම ජීවිතයේ අඩුපාඩුකමක් තියෙනවා. මේ ශික්ෂාපදේ අඩුපාඩු වුණොත් නේම සම්පූර්ණය කියනවනම් මගේ ජීවිතයේ සිද්ධිය තියෙනවා. අර ශික්ෂාපදයක් අහන්නව අවස්ථාවේදී ශික්ෂාපදයකට අරමුණ දෙන්නව අවස්ථාවේදී ගන්න ඕනේ. අර විදිහට ගන්න ඕනේ ශික්ෂාපදේ. ඒ වෙනකොට මේ ශාපයෙන් මා පිළිගන්නවා. මා පිළිගන්න කියන හැඟීමේ වෙලාවයි. ඒක නිරෝධකම ස්වභාවය. ඒක ජීවිතේ කරක් අල්ලා ගැනීම ස්වභාවය. විනයෝනාම බුද්ධාගත ආයෝ කියලා බුදුරජාණන් වහන්සේ ළඟදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අටවාචාරින් වහන්සේ වචනය විනය බුදුසසුනට බුදුසසුනට ආයුෂේ මෙන්න මේ විදිහට වඩන අන්දම ආවිසාරච්ඡාවක් හිටිනවා මේකේ ශික්ෂාපදයක් ගන්න බලන්න. ඒ කියන්නේ ඒකේ ශික්ෂාපදයෙන් පිළිසිදු බව සලකන අවස්ථාවේදී ඒ විසුණු වහන්සේගේ හෘදේ වස්යෙන් වැగిරෙන පිට වෙන රුධිර ධාරාව පිළිසිදු වේවා පැතිරෙන. මුළු ශරීරයම පැතිරෙන්නේ පිළිසිදු පාන්දම නිවුණා වූ රුධිර ධාරාවක් එයින් නිරෝගීකම ඇති වෙනවා. සැහැල්ලු ජීවිතයක් ගත කරන්න පුළුවන්. බර අඩු වෙන. ওই විදිහ ආනිසංස රාහලියක් මේක ඇතුලේ තියෙනවා. මේ විදිහ වික්ෂුන් වහන්සේගේ ජීවිතයක් වටිනායකක් වෙනවා. ඒ වගේම නිරෝගී සම්පන්න නිරෝගී වූ වටිනා ජීවිතයක් සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ සම්බඳු අවස්ථාවලදී බොහොම සැලකිල්ලෙන් අහන්නත් ඕන යලකිරිලින් කියන්නත් ඕන. ඉතර ඇතම් අවස්ථාවල ත්‍රාතිමෝක්ෂේ නිවේයි අවදේශ විනය කර්ම වාක්‍ය කියනව අවස්ථාවේදී විරිත බොහොම හිටියෝ. පැරණි ඇත්ත සමහර විට අපට හැන්නේ නැහැ අපට හැන්නේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ අපට හැන්නේ නැහැ කියලා කියන්නේ ඇහුනේ නැති එකෙන් පාඩුවක් ගන්න එක. ඇහුනේ නැත්නම් පාඩුවක් ගන්න. ඒ පාඩුවක් ගන්න නිසා එයාට අපට ඇහෙන්නේ නැහැ අපට ඇහෙන්නේ නැහැ කියලා සම්බන්ධ කරලා තියෙන නිසා අරස්තාව නැවත වරක් කරවක් කියවනවා ඒ කාර්යය. අනිපාඩුවක් නෙවෙයි. මේ ප්‍රාථමික දෙකේදී ඒ විදිහට හිතා ගන්න ඕන. අනිත් අතට ඇහෙන්න කියන්න ඕන. ඒ වගේම සැලකිලිමත් රාජකම් අත්ථිකත්වා මනිතයි. අත්ථිකත්වා කියලා වචනයක් තියෙනවා. අත්ථිකත්වා කියන්නේ අර්ථවත් තේරුම් අරගෙන ඒක හන්දේ මෙනෙහි කරන්නේ. මේ ශික්ෂාපදේ අදහස මේකයි. සම්පූර්ණ අර්ථ නැති වුණත් මේ ශික්ෂාපදේ අදහස මේකයි කියලා වැටහෙන්නේ. එතකොට ඒ විදිහේ විගතම අහගෙන ඉන්නා වට්ටංගේ වෙන නිකුත්. වෙනස් ආගේ අර මේ විදිහේ වටිනා ක්‍රියාවක් මේ අද සිද්ධ කරගත්තා එක සුබ සාසනික වටිනා ක්‍රියාවක් ලෝකේ කෙරෙන වැඩ කාලික වැඩ තියෙනවා දීර්ඝ කාලීන වැඩ තියෙනවා ඒක ශාරීරික වැඩ තියෙනවා අනේක ශාරීරික වැඩ තියෙනවා සමහර වැඩක් ක්‍රියාවක් කළාම ඒකේ ප්‍රතිඵල දිගට යන ගතියක් නෑ එතන එතනම ඉවර වෙනවා සමහර ඒවා නෙමෙයි එහෙම නෙමෙයි දීර්ඝ කාලීන වෙන. අරව කාලීන මේක දීර්ඝ කාලීන. දීර්ඝ කාලීන පරම්පරාවෙන් පරම්පරාවට විදෙත ආරක්ෂා වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළේ අවස්ථාවකදී ඉමේච සුබත වික්ඛෝ ඒවං සම්මා විහෙරේය. අපුඤ්ඤෝ ලෝකෝ අරහන්තේ විපස්සය දේවල් මේ විදිහට මේ විස්තු මහන්දේලා මේ විස්තු විරිත නියමාන්දමින් වැඩ කරොත් රහතන්ගෙන් සිත් වෙන්නට ලෝකේ ඒ දේශනා කළ අවස්ථාවක් ගැන හිතනකොට හිතන්න පුළුවන් ඒ සාධනික ප්‍රතිඵල හොඳින් ලබාගත්තු පරමහරහතන් වහන්සේලා පිළිස තමන්ගේ ශිෂ්‍යයන්ට හතරැස්සන්ට නොකඩවා උපදෙස් දීගෙන ඒ වගේම ඒවට හොඳට ඇහුනොත් හතරැසි පිළිස ආචාර්ය පිරිස හොඳට ආදරයෙන් සැලකිල්ලෙන් කරුණු පියා දුන්නා. අද වැඩි පිරිස ආදරයෙන් ගෞරවයෙන් ආදරයෙන් එමණු අවස්ථාවක් බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ ආදහ. මේ විදිහට කටයුතු කළොත් යෝගී රහතන් වහන්සේ එවාගෙම මේ ප්‍රතිපත් මේ විදිහට කරගෙන යොත් මේ ප්‍රතිපත්තියක් ඉවර වෙන්නේ නැතුව ගෙන යන්න පුළුවන්. අපි මේ කරන්නා වූ ක්‍රියාව සම්බන්ධව පිළිගන්නට ඕන. අපේ ජීවිත පමණක් නෙමෙයි අපෙන් එහාට තිබෙනා වූ ජීවිතත් සාර්ථක කරගීමට මේ කටයුතු මේ ධාතුමෝක්ෂයේ දේශීය වෙන කටයුතු පවත්වා ගැනීමට උපකාර වේවා අපි මේ විදිහේ ධාතුමෝක්ෂ දේශීය ආදී වශයෙන් මේ විනය ගන්නය කළ අපෙන්ම ඉවර කරනවා නෙවෙයි. අපි එක එක නමක් ධාතුමෝක්ෂය දේශනවා අනිත් සංහාගෙන. එතකොට අර දෙතන බික්කුන් වහන්සේට පමණක් නෙමෙයි අහගෙන ඉන්න ආව ඇත්තන්ටත් මේක ආනිසංසය. එතනත් ආනේ අනේකකාරී විකාරය. ඒ වාගේම මේක ඉගෙනගත් ආව මේ ප්‍රතිපත්තිය දරු කරන්නා වූ මේ පිරිස තවත් පිරිස් හරිගත්තා. හදන. තවත් පිරිස් වලට මේ අදහස දෙනවා. අපෙන්ම නවත්තන්නේ නෑ මේ වැඩ පිළිවෙල. අපෙන් එහාටත් මේ වැඩ පිළිවෙල යැවෙන අන්දමට අපි කටයුතු කරනවා. එතකොට ඒ විදිහට කටයුතු සිද්ධ වෙනවා නම් ඒකත් මේ විදිහේ කටයුතු කරනවා විගත මේ ප්‍රතිපත්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රමයට ප්‍රතිපත්තිය වඳ වෙන්නේ නැතුව අපට ගෙන යන්න පුළුවන් වෙනවා ඒක වටිනා ප්‍රතිඵලයක් වෙනවා දෙවියන් සහිත ලෝකයාට ඒක වටිනා ප්‍රයෝජන සහිත හා වෙනවා මේ ගැන කල්පනා කරන්න ඕන මේ අපේ කරන්නා වූ වැඩ අපට පමණක් නෙමෙයි අපේ නිහා ඉන්න නැත්නම් මේක ආරම්භය. එපමණක් නෙමෙයි දෙවියන් සහිත ලෝකයාටත් මේක උපකාරය. අනන්ත අපරිමාණ සත්ව සමූහයකට මේක උපකාර වෙනවා ඇත කියන හැඟීම ඇති කරගන්න. බුදු සාසනය ආරක්ෂා කර ගැනීම කියන එක තම තමන් තුළම කරගන්න ඕන දෙයක්. සීලය දිනු කරගන්නට ඕන, සමාධිය දිනු කරගන්න ඕන, ප්‍රඥාව දිනු කරගන්න ඕන. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංස සීලයෙන් පරිභාවිත වූ සමාධිය මහත්ඵල වේ මහානිසංස වේ කියලා සීලයක් ආරක්ෂා කර ගැනීම දුකකාර වන්නා වූ දෙයක් මේ මේ කරගත්තා වූ මේ සීලය ආරක්ෂා කිරීමේ අදහසෙන් කරගත්තා වූ මෙය සමාධිය ජීවුන කර ගැනීමටත් උපකාර වෙනවා. සීලේ පිටායන වෙන සීලේ සම්බන්ධව කල්පනා කළා එයින් ප්‍රීතිය ඇති කරගෙන සමාධිය දිනු කරගත්තාම මේ ලබා ගන්නා වූ ඒ ලබා ගන්නා වූ සමාධිය ලෝකෝත්තර සමාධියක් ලබා ගැනීමටත් උපකාර ලෝකෝත්තර සමාධිය කියන්නේ විදර්ශනා භාවනාවෙන් බව මාර්ගඵල අවස්ථාවේදී ලැබෙන සමාධිය එතකොට සාමාන්‍යයෙන් විදර්ශනා ප්‍රඥාව දියුණු කර ගැනීමට උපකාර වෙනවා මේ සමාධිය. ඒ සමාධිය දියුණු කර ගැනීමට උපකාර වෙනවා මේ සීලය. මේ සීලයයි මේ සමාධියයි මේ ප්‍රඥාවයි ගුණයි බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනය දියුණු කිරීමට අපි අපිම හිතට ගන්න ඕනේ. හිතට අරගෙන කටයුතු කරන්න ඕනේ. මේ සීවමාදී ප්‍රඥා කියන මේවා දිනු කර ගැනීමට අපට නොඑක් දේවල් උපකාර වෙනවා. නොඑක් දේවල් අනුපකාර වෙනවා. ඇතැම් විට පුද්ගලයන් උපකාර වෙන්න පුළුවන්, පුද්ගලයන් අනුපකාර වෙන්නත් පුළුවන්. ස්ථානයේ උපකාර වෙන්නත් පුළුවන්, ස්ථානයේ අනුපකාර වෙන්නත් පුළුවන්. එතකොට භෝජනයේ ආහාරයේ උපකාර වෙන්නත් පුළුවන්, අනුපකාර වෙන්නත් පුළුවන්. මේවා නුවණින් කලකලා නුවණින් තේරුම් අරගෙන ඒ උපකාර වෙන්නා වූ දේ අල්ලා ගන්න ඕන අනුපකාර වෙන්නා වූ දේ අයින් කරන්න. කොයිතරම් ලොකු ධනක් වුණත් ලොකු දෙයක් වුණත් ලොකු කෙනෙක් වුණත් Tamange ඒ උතුම් මදහලට පටහැනිනම් උපකාර නැත්නම් ඒ තැනස්සාවක් ඒ තැනවත් අල්ලාගෙන ඉන්නේ පිටිපලයක් වගේ. යෝගාවචරයන් භවනාග්නේ භික්ෂුන් වහන්සේ බුද්ධ ශාසනය දකින්නා වූ භික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රධාන වශයෙන් පරියාප්තිය කියන අරගන්න ඕන ප්‍රතිපත්තියේ ප්‍රතිපත්තියයි පරියාප්තියයි දෙක රකින්නට රකින්නව අවස්ථාවේදී නියමයෙන් උපකාර වෙන්නේ හිත. හිත රැකගන්න. හිත ආරක්ෂා කරගන්න බැරි නම් ඒ බැරි අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කරගන්න. මොන ක්‍රමයකින් හරි නැති කරගන්න. හිත ආරක්ෂා කරගන්න. හොඳ හිතක් පාවිච්චි කරමින් මේ පරිහාසය ප්‍රතිපත්තිය ඒකෙන් ලබන්න පුළුවන් ප්‍රතිවේදය ලබා ගන්නත් පුළුවන්. ඒ නිසා අපි මොනම දෙයකවත් පරිෙන් එල්ලෙන්න නැහැ. මොනම දෙයක්වත් ගතානුගතිව ගතානුගතිකව එල්ලෙන්න නරකයි. එල්ලලා තියා ගන්න නරකයි. යම් යමකින් නියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් නම් ඒ වේදේ. නියම ප්‍රතිඵල ලබා ගන්න බැරි නම් අයින් කරන්න. මධ්‍යස්ථ අදහසෙන් කටයුතු කරන්න ඕන බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම අපට අයිති දෙයක් වෙන කියලා ගන්නවා. ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම තම තමන් තුළ සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්මයන් දිනු කර ගන්නා ගමන් අනුන්ටත් ඒ සීල සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මයන් දිනු කර ගැනීමට උදව් වෙනවා. මේ ටිකයි අපෙන් ඉවේ යුත්තේ ඒකට උපකාර වෙන්නා වූ දෙයක් මේ අවස්ථාවේ සිද්ධ කරගත්තා කියන සිද්ධ කරගත්තා සියලුම ප්‍රාණයන් අපි දෙවියන්ට කියනවා සියලු සත්‍යයන්ට සියලු නාමයෙන්ටත් කියනවා මේ සිද්ධ කරගත්තා වූ වටිනා ප්‍රතිපත්ති මේකට බලයේ කරනවා බලාපොරොත්තු වෙන අන්දමට සියලුම සංසාරික දෙවියන් දාසයන් වලට සාහන්ත මහා මහණේ ලබාගත් මොහොතේ වාගේ Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසුල් ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්නේ.